මහා ධන සම්පන්නයි මේ ලෝක දෙයක් වෙන තේරෙන්නේ අන්තිම මොහොතේ. එයාගේ වැඩ කාර්යයට පුළුවන් එයා රවට්ලා වුණ හැටි යම් දේවල් කරගන්න. මේ විදිහට සැපෙහි ගිරලා සැපෙහි දෙන අරගොල්ල කී සැපය දෙනවා ඔක්කොම. මේ જાති අය නෙවෙයි. අන්තිම මොහොතේ නෙවෙයි ගොල්ලෝ. ওই <laughs> මහා ධනවත් අය ඉන්නව නේද? ධනවත් සාවර වල ඉඳලා අන්තිමට සැපෙහි දෙන අය අන්තිමට මොඩ වෙන්නේ. ඥාණය ලබා ගන්න එක්තරා පමණකට දුකක් විඳින්නත් ඥාන වෙන්න දුක් විඳිනවා. මොකද කලේ හිත ඉන්නේ විඳින්න කොට නෙවෙයි ඒක නිදහස් වෙන යන මග හොයන්නේ. එහෙම එකක් නැත්නම් මම හොයන්නේ ඒ ඥානයේ දිව්‍ය ලෝකේ ඉඳලා බුදු වෙන්නත් බැරි. කරදර හිතේ කියන ලෝකයක වෙනවා ටිකක්වත් දුක් වෙන ලෝකයක වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් බුද්ධත්වයේ වගේ උත්තරීතර තත්ත්වයක් බලාපොරොත්තු වෙන යම් බෝධිසත්වෙක් ඉන්නවා නම් කලින් මනෝ ප්‍රනිධාන කියලා වාග් ප්‍රනිධාන කියලා කොටසක් පුරනවනේ. එතකොට සාමාන්‍ය කාල නියම වශයෙන් මනෝ ප්‍රනිධාන කොහොමද කාලේ මම නම් නම් මතක නැහැ බොහෝම කාලයක් හිත හිතා බුදු වෙන්න ඕනේ කියලා කල්පනා කර කර ඕක බොහෝම කාලයක් ගත කරනවා. ඊට පස්සේ වචනේනොත් මම මේ මේ தත්ත්වයටපත් වෙනවා කියලා තවත් බොහොම කාලයක් ගත කරනවා. එහෙම කාලයක් පාරමීන් පාරමීන් මොකද ගුණධර්ම පුරුදු කරන එක නම් තමයි. ඔන්න බුදුවරයෙකු සම්මත වුණාම තමන් ගුණධර්ම බොහෝම දුරට දියුණු වෙලා තියෙනවා නම් මෙතනින් එහාට යාට පාරමී ධර්ම හොඳට සම්පූර්ණ කරන්න පුළුවන් තත්ත්වයට නැගිලා නම් අන්න බුදුරෙක් කියන නම නෙමෙයි යට පුළුවන්. කවදා හරි බුදු වෙන්න කියලා. ඒ බුදුරෙක් ඒ අනාගතයේ කියනවා. ඔක තමයි නියත විවරණය කියන්නේ. ඒ අසවල් පුද්ගලයා අසවල් කාලයේදී ඔව් මෙහෙම වෙයි. වෙයි කියලා. ඔව්. එයාගේ වර්තමාන හිතේ තත්ත්වේ බලනවා මේක මෝරන්න කොච්චර කාලය යනවාද කියලා. නමුත් ඒක ඒ අතරතුර වෙනස් වෙවි යන්නත් පුළුවන්. නෑ නියත වුණායින් පස්සේ නියත වුණායින් වෙනස් වෙනවා නියත වෙවන ඒද මොකද නියත වෙන ලබන්නේ රහත් වෙන්න තරම් පින් මෝරපු එක කියලා එයාට කල්ප ලක්ෂයක් විතර පාරමී පුරලා රහත් වෙන්න තරම් පින් තියෙන කෙනෙක් එයා ඒ தත්ත්වෙ නොගිය නම් රහත් වෙනවා ඒ රහත් වෙන්න පින් මෝරපු එක නම් ඒ ඒකේ ලබන්නේ නැති කෙනෙක් නෙමෙයි නියත විවරණයට කලින් වෙනස් වෙන්න පුළුවන් නියට කලින් කැමති නම් එයාට වෙනස් වෙන්න පුළුවන්. බුද්ධත්වය බලාගෙන ගිහලා රහත් වෙලා නිවන් දකින්නත් එයා මේ නමුත් නියත වේරණේ එකන නෑ නෑ මම අහන්නේ සවනස මේ නියත වේරණයට පෙර යම් පාරමී ධර්මයක් පුරලා එහෙම කලින් වෙනස් වෙලා තියෙනවද? ඒක ඉතින් අපි හිතවල එහෙම නැත්නම් ගැන කියලා නෑ වෙනස් වෙන්න පුළුවන් බව කියලා තියෙනවා. නැට කැමති නම් දැන් දැන් මේ ඒ කරුණ අනුව සෑම පොතපතකම සහ බුද්ධියෙන් හිතපුවාම ලෝක මේ විශ්ව ධාතු තලයේම අතිම උත්සස්ම උත්තරීතර යම් ජීවකයෙක් නන බුදුහාමුදුරුවෝ කියලා අනිවාර්යයෙන්ම පිළිගැනෙනවානේ. එතකොට මේ යුගයේදී සාමාන්‍යයෙන් වෙනත් ආගම් සාමාන්‍යයෙන් වැඩි දෙනෙක් වෙනත් ආගම් අදහන්න හේතුවත් බුද්ධ ධර්මය බුද්ධ ධර්මය අඩු වෙන්න හේතුව. ඒක තමයි ඒකට හේතු මහවගත තියෙන උපදීන ප්‍රදේශය. ආශ්‍රයත් ලැබෙන අය. ආදී ඔය හේතු මහරාශියක් නිසා යත්තන ආව ලබ්ධිය වෙනස් වෙනවා. මේක වෙනස් වෙන්න පුළුවන්. ඒක ආශ්‍රය හැටියට උපන් රටේ හැටියට උපන් භවයේ හැටියට කුඩා කාලේ පටන් පුරුදු වෙච්ච හැටියට. නොයි හේතු නිසා අපේ බෝධිසත්වයන් වහන්සේ පවා කාශ්‍යප බුදුහාමරණ කාලයේදී අන්‍ය රද්දිකෙක් වෙලා නැහැ හිටියේ. පස්සේ අර ගටි කාරණේ බලෙන් අරලා ඇදගෙන ගිහිල්ලා බුදුහාමරණ සම්මත කරලා යන්තම් හරියස්වි. එහෙම වෙන්න පුළුවන්. මොකද ඔහොම ඇත්තෝ බොහොම විවේචනාත්මකයි. ඉක්මන දෙයෙන් නමන්න බෑ. ඒ නිසා ඊට සෑහෙන කෙනෙක් ලැබුණොත් ගණන් ගන්න නැහැ කවුරුවත්. එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා වෙන මතයක් ගන්න වෙන මතයක් කියන්නේ මිදු වීමේ අදහස තියෙනවා. මේ ලෝකයේ දුකින්ම ගන්න ඕන කියන හැඟීම තියෙනවා. නමුත් බුදුරෙක් පහළ වුණත් මහත්තා බුදුරෙක් දෙන්නත් කියන එක බොහොම විවේචනාත්මකව ඇත්තා.